ඒ වගේම සියලු දුක් නැති කරලා උතුම් නිවනින් සැනසෙන්න. ඒ සඳහා අපි මාර්ගසිතක් උපදවා ගන්න ඕනේ. මාර්ගසිත උපදවා ගන්න ගත්තාම ලෝකෝත්තර ඥානය පහළ වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඇත්ත తত্ত্বය තමන්ගේ මනසට දැනෙනවා තේරෙනවා. ඇත්ත తত্ত্বය තේරුණාද ආය ඒවා පිළිබඳ කලින් තිබුණ වැරදි හැඟීම් පහළ වෙන්නේ නැහැ. කලින් තිබුණ වැරදි හැඟීම් පහළ වෙන්නේ නැහැ. ඉතින් එතෙන්ටපත් වුනහම අපිට මේ ලෝකයේත් එක්ක තියෙන ඇලීම් ගැටීම් නැති වෙනවා. අපහසුතාවයන් මුකුත් නැති සුවදායක තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇලෙන්න ගැටෙන්න නැතුව මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙන වස්තුන් මගේ මමය මගේ කියලා ගත්තා කියලා ඇති වැඩක් වෙන්නේ වැඩක් වෙන්නෙම නැහැ දුකක්මයි උපදින්නේ ඉතින් මේ සඳහා අපි කටයුතු කරගන්න අපි හැමෝම මොකද කරේ අපේ කාලයක් තිස්සේ කළ යුතු දේවල් පිළිබඳ බොහෝ සාකච්ඡා කරනවා බොහෝමත් සාකච්ඡා කරනවා දැන් ඉතින් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය ආදී වශයෙන් ඒවා නොයේකුත් දේවල් කතා කරමින් ඉන්න වෙලාවක සංකා වේතරණ විසුද්ධියත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් කියන ඒ අතරමැදි කොටස් පිළිබඳ තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මොකද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපදින්නේ උද්‍යව්‍ය ඥානය ආසන්න වෙන කාලේ. එහි තරුණ අවස්ථාවේදී ඉතින් ඒකෙන්ද අපිට ඉන් මෙහා තියෙන මේ නාම රූප පරිච්ඡේද ආදී මේවා කතා කරනකොටම කතා කරන්න වෙනවා. කොහොම නමුත් කමක් නැහැ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදර්ශකයෙක් තමන් විදර්ශනා කරන කෙනෙක් නම් භාවනා කරන කෙනෙක් නම් සතිපට්ඨානයට අනුව කළ යුතු ලොකුම කාරණාවක් පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිපට්ඨාන ධර්මයට අනුව. පින්නත් නේ අපි දැන් ඊයේ පෙරේදා ඉඳන්ම සාකච්ඡා කරන සතිපට්ඨානය ගැන භාවනා කරන කෙනා භාවනා පටන් අරගෙන සතර කමඨහන ආදී වඩමින් කටයුතු කරලා Taman දැනගත්ත ධර්ම කරුණු Tamanගේ පැත්තට යොදවගෙන නාම પરම්පරාව රූප પરම්පරාව පිළිබඳ ඒ නාම රූප වල ස්වභාවයන් පිළිබඳව Taman දන්නා පරිදි Tamanගේ අවධානය යොමු කරගන්නකොට විතක අපිට පින්නත් නේ හදිසියෙන් සිහිය පහළ වෙනවා. හරිත කුමන හෝ සිහියක් ඇති වෙනවා වෙනදා නො වූ සිහියක්. මේක දැන් අපි හිතමුකෝ ආනාපානය කර කර හිටියා කියලා. ආනාපාන සති භාවනාව අමාරුවෙන් සතර කමටහනෙන් එහෙමත් පෝෂණය වෙලා එක දිගට හිත අරමුණු ගත කරගෙන කොහොම හරි බාහිර අරමුණු වලින් අත මිදිලා ඉතින් බොහොම අමාරුයි නේද? කොහොමද දන්නේ ආනාපාන සතිය එහෙම කරනවනේ නේද? බනහන අය හරියට භාවනා කරනවා මම දැන් දන්නවා. නේද? වැරදිලාවකවත් ඔළුවක් හෙල්ලේ කියලා උන් සද්ද නැතුව ඉන්නවා. ඔළුව කොහොම හරි කෙලින් තියාගෙන හෙල්ලුනොත් එහෙම කියලා. ඉතින් භාවනා කරනවා මදි අපේ ඇත්ත බොහෝම වශයෙන් මදි. සිල් ගන්නවත් මදි. සිල් ගන්නවා කියන්නේ සිල් සමාදන් වෙනවා මදි. පංචශීලය සමාදන් වෙන්නෙත් නෑ ඔය කිව්වට වැඩි දෙනේ. හරිද? ධර්මයේ තුල අපි ඉන්නවා. නමුත් අපිට ඒකෙන් විපුල ප්‍රයෝජනෙ ලබන්න බෑ. දැන් මෙහෙමයි හිතන්න ඕනේ. අවුරුදු 30ක් දැම්මම 40ක් දැම්මම 20ක් දැම්මගේ ජීවිතය 60ක් නැත්නම් 50ක් මගේ ජීවිතේ කී කී හිතන්න ඕනේ. ඉතින් මෙච්චර කල් නොලබපු අත්දැකීමක් මම ලබා ගන්න ඕනේ. හරි මෙච්චර කල් නොලබපු අත්දැකීමක් දැන් මම ලබා ගන්න ඕනේ. මේ අත්දැකීම ලබා ගන්න බැරි මට මාව තේරෙන්නේ නැහැ. මම මොකද මේ කරගෙන තියෙන්නේ කියලා හිතන්න ඕනේ. මම කරගෙන තියෙන්නේ මොකද? මගේ ළඟින් ගිය මස් පර්වත කීපයක් අරගෙන මගේ කියලා අල්ලගත්තා. හරි. ම්ම් පරණ මස් පර්වත වගේක් අරගෙන මොකද කරන්නේ මේ මගේ දරුවාය, මේ මගේ සහෝදරයාය, මේ මගේ ඥාතියාය කියලා මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් වගේක් අල්ලගෙන ඉන්නවා, හපාගෙන ඉන්නවා. තදින් අල්ලන් ඉන්නේ. ඔන්න ඔය අල්ලන් ඉන්නේ ඉඳලා වෙන දෙයක් කල්පනා කරන්න වෙලාවක් නැහැ. මගේ අයට යහපත් දුවා කරලා දෙන්න ඕනේ. මෙහෙමයි මෙහෙමයි ආයෝකම තමයි කල්පනා. උදේ ඉඳන් හැන්දෑ වෙනකම්. මම දන්නේ බොරු නම් මම කියන්නේ බාර ගන්න එපා. මම මේ කියන ඒවා. ඇත්තනම් බාර ගන්නකො. මම මේ කියන ඒවා ඇත්තනම් බාර ගන්න. තමන්ගේ කියලා කීප දෙනෙක් හදාගෙන නැද්ද හා. තමන්ගේ කියලා කීප දෙනෙක් අල්ලගෙන මේ ලෝකේ ඉන්න කෝටි 700. අල්ලගෙන මොකද අය කරන්නේ? ඔය කට්ටියගේ වැඩේ තමයි වැඩේ. ආදාර එහෙට ගියා, මෙහෙට ගියා, එහෙට එනවා කිව්වා, අනිද්දා එනවා කිව්වා. දැන් අහවල් තැන ඉන්නේ මෙහෙමයි අරයි මෙහෙමයි කියලා මේ එක එක. ඕවා හින්දා මොකද මොකද වෙලා තියෙන්නේ? බොරු කියන්නත් වෙලා. තද බැඳීම් තියෙනකොට බොරු කියන්නත් වෙනවා. ඒ කට්ටිය කියන්නේ. මේ විදිහට පෞසිද්ධ වෙන තමන්ගේ හිතේ බොහෝ අකුසල් නැගෙන විදිහට තමයි ජීවිතය ගෙවන්නේ. ඉතින් දැන් කල්පනා කරන්න ඕනේ එහෙම කරා දැන් මදිද? දැන් දැන් ඇති. ඊට වැඩි දෙයක් කරන්න ඕනේ කියලා සිල් සමාදන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම පටන් ගන්න එතනින් කියලා මම හැමදාම කියලා තියෙනවා. සිල් සමාදන් වෙලා කැඩෙන කැඩෙන වාරයක් ගන්න මොකද කරන්න ඕනේ? නැවත නැවත නැවත නැවත අදිස්ථාණයෙන් සමාදන් වෙවි ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. හරිද? එහෙම කරලා සතියක් සතියක් දෙකක් තුනක් යනකොට Tamanට හොඳට දැනේ දැන් භාවනා කරන්න පුළුවන් කියලා. හරිද? හිත එකලස් වෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. එතකොට භාවනා කරන්න ඕනේ. දැන් භාවනා ගැන අපි බොහෝ දේවල් මේ වෙනකොට සාකච්ඡා කරා. හරිද? කරන්නේ නැත්නම් නම් ඇති වැඩක්ම නැහැ, වැඩක්ම නැහැ, කිසිම වැඩක් නැහැ කරන්නේ නැත්නම්. කරන්න ඕනේ. ඉතින් එහෙම කරන කෙනෙකුට කරන අයට හරි වැඩ වෙනවා. ඒ තමයි නැති සිහිය උපදිනවා සැරෙන් සැරේ. ආනාපානය කරගෙන යන අයට තමන්ගේ ඇතුළාන්තයෙන් එක වෙලාවකට දැනෙනවා. තුන්වෙනි පියවර සම්පූර්ණ වෙනකොට හොඳට සම්පූර්ණ වෙනකොට පරිපූර්ණව ඔන්න දැනෙන්න පටන් ගන්නවා. මේ ශරීරය මේකේ විඥානයේ උපදිනවාය මේ ශරීරය මේ කොටස නෙවෙයි මේ කොටස හරියට නිකන් උස්සගෙන යන බෑග් එකක් වගේ. හුස්මක් කියලා එකක් නම් තියෙනවා. මේ වගේ බඹයක් විතර වෙච්ච ශරීරයක් නෑ කියලා සිහියක් උපදිනවා. ඒක දැනෙනවා. ඉතින් අත්දකින්න බලන්න. ඒක දැනීමක්. ඒක කිව්වට වැඩක් නෑ. ඒ කියන්නේ මොකද මේ අනිත් එකක්වත් දැනෙන්නේ නෑ. හුස්ම ටික විතරක් දැනෙන වෙලාවක් එනවා. එක වෙලාවක් එනවා. මේ මුළු කයේ කිසි දෙයක් නෑ. හුස්ම කය සම්පූර්ණයෙන්ම දැන් අපි මෙහෙම ඉන්නකොට අපිට මේ ශරීරයනේ දැනෙන්නේ නේද? ඒක දැනෙනවා. දැන් දැනෙනවනේ මෙහෙම ශරීරයක්. දැන් ওই පැත්තේ ඉන්න ශරීරය මට දැනෙන්නේ නෑනේ. මම දැන් ඇස් දෙක පියාගෙන හිටියොත් ওই ශරීරය මට දැනෙනවද? නෑනේ. ඒකද මම ඕකට කියන්නේ නෑ. නැත්තම් මේ මල් පොකුරට මේ බුලත් තට්ටුවට කියන්නේ මගේ ශරීරය කියලා. ඇයි මම මෙහෙම ඉන්නකොට මට දැනෙන්නේ මේ කොටස. ආනාපානයෙන් පෝෂණය වර්ධනය වෙච්ච කෙනාට මේක හරියට නිකන් මේ මේසේ වගේ මේ ශරීරය. හරිද? හුස්ම ටික විතරක් තමන්ගේ ශරීරය වගේ. දැන් මෙච්චර වෙලා තිබ්බ තණ්හාවයි ඔක්කොම ටික කොහෙද බහින්නේ? හුස්මට බහ ගන්නවා. මම මගේ කියන හැඟීම් ඔක්කොම බහිනවා හුස්මත් එක්ක විතරක්. මෙහෙම ශරීරයක් මෙච්චර කල් මං හිතාන් හිටියා මෙහෙම එකක් නෑ. හුස්මක් නම් ජීවිතය කියන්නේ හුස්මක් වගේ දැනෙනවා. සත්වයා පුද්ගලයා කියන්නේ හුස්ම. එතකොට එයාට අම්මා මතක් වෙනවා. අම්මා කියන්නේ කුස්සියේ එහාට මෙහාට යන හුස්ම වටේ තියෙන බඩු ගොඩක් වගේ. හරිද? හුස්ම වටේ තියෙන හුස්ම අල්ලලා වටේට ගහපු පැක් කරපු බඩු ගොඩක් වගේ. ආන් ඒ වගේ දැනීමක් අම්මා ගැන ඇති වෙනවා. තමන් ගැන ඇති වෙනවා. අනුන් ගැන ඇති වෙනවා. අන්න ඒ වගේ එක එක අවස්ථා තියෙන ඒවට කියනවා සිහිය උපදිනවා. ඒවට කියනවා සිහිය උපදිනවා. අසිහියෙන් හිටිය කෙනාට සිහිය උපදිනවා. ධාතු මනසිකාරය වඩන කෙනාට මොකද්ද උපදින සිහිය? මේ මුළු ශරීරයේම පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු අතරින් හටගත්තා කියන වචනේ නෙවෙයි. දැන් මම වාක්‍යයක් කිව්වා. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු අතරින් හටගත්තා කියලා මම වාක්‍යයක් කිව්වා. ඒකද? ඒක නෙවෙයි. පඨවිය පඨවිය විදිහට දකිමින් භාවනා භාවනා කරනවා කියන එක. ඒ කියන්නේ තේරුම් ගනිමින් මගේ ශරීරයේ තද කොටස් ඇත්තේ කියලා. ඉතින් අර මේ නිකන් ඉඳගෙන මගේ ශරීරයේ තද කොටස් ඇත්තේ, පටවි කොටස් ඇත්තේ, පටවි කොටස් ඇත්තේ කියවට හරියනවද? නෑ නෑ. ඒක කෙස් ලොම් නිය දත් ආදී ආදීහි තියෙන පටවියට තමන්ගේ හිතේවලා පටවිය පටවිය විදිහට දකිමින් වාසය කරනවා. හිස් කබලට ඔළුවට යොමු කරොත් පටවිය හිස් කබලේ තියෙන පටවිය. හරිද? එතකොට ඒ වගේ මේ අතට අහුවෙන ස්වභාවයේ තියෙන පටවි කලාපයන් මමෙත් තියෙනවා නේද? අන්න ඒ පටවිය පටවිය විදිහට දකිමින් පටවියට පටවි කලාපයට සමවැදිලා පටවි පටවි කියලා Tamanට මුළු ශරීරයේම තියෙන තද ගතියට හිත යොමු කරමින් ඔන්න අත්දකින්න. එතකොට තේරෙනවා මේකේ පටවිය. ඊළඟට ආපෝ කියන්නේ මොනවද? ගලාගෙන යන ගතිය. ඒකෙන් තමයි මේ ශරීරයේ ඔක්කොම අලෝලා වගේ තියෙන්නේ. ඇලවිලා තියෙන්නේ මේ ආපෝ ගතිය. එතකොට ඒ එන්නේ ආපෝ ගතියට මේ ගලාගෙන යන ගතිය රුධිර ධාතුවේ තියෙන ගලාගෙන යන ගතිය, දාඩියේ තියෙන ගලාගෙන යන ගතිය මේ ශරීරයේ තියෙන ඇලවිලා තියෙන ගලාගෙන යන ගතිය තමයි ආපෝ ධාතුව. ඉතින් ඔන්න ඒ ආපෝ ධාතුවට හිත යොමු කරලා ශරීරයේ ආපෝ ධාතුව පරීක්ෂා කරමින් ඉන්නවා. ඊළඟට තේජෝ ධාතුව. මේ විදිහට තේජෝ ධාතුව කිව්වහම කොහොමද? ඒක තමයි මේ මුහු කරන ගතිය තියෙන්නේ. බලන්න මුසු වෙන්නේ තේජෝ ධාතුවෙන්. හොද්දක් හදලා මොකද කරන්නේ? හොද්ද ඔක්කොම හදලා මිරිස් කහ එහෙම ඔක්කොම දාලා මුහු කරන්න මොකද කරන්නේ ඔක්කොම ටික. රාත් කරනවා නේද? අන්න ඒ වගේ මේ තේජ ධාතුවෙන් තමයි මුහු වෙන්නේ. එතකොට වායව ධාතුවෙන් පිම්බෙන ස්වභාවය. ඉතින් මේ වගේ මේ ඒක මෙනෙහි කරගෙන යන කෙනාට ඔන්න 100ක් උපදිනවා. ධාතු හතරක් ඇත්තේ එළියේ තියෙන ධාතුන් එළවි එළියේ තියෙන පටවිය. මේ මේසේ තියෙන තද ගතියක් තියනවාද? මගේ ශරීරයේ තියෙන තද ගතියක් තියනවාද? දෙකම එකයිද නැද්ද? එළියේ පටවි කලාපය කියලා කියන්නේ දැන් බලන්න පොඩ්ඩක් මේ මේසෙක තියෙන නැත්තම් මේ පුටුවක තියෙන පටවිය පුටුව දරාගෙන ඉන්නවා කියලා දන්නවද? මේකේ තියෙන පටවි කලාප දන්නවද? පුටුව දරාගෙන ඉන්නවා කියලා. මම පුටුවක් නියෝජනය කරමින් ඉන්නවා කියලා දන්නවද? මගේ දතක් දන්නවද? මේ අහවලාගේ දතක් නියෝජනය කරමින් ඉන්නේ කියලා. නේද? දන්නවද? දන්නවද? දත දන්නේ නැහැ මෙලෝදයා. හරියට මොකක් වගේද? මේ දෙකම එකම වගේ. මේ දෙකේ වෙනසක් නැහැ. මුළු ශරීරයම ගත්තාම මේ බාහිර තියෙන දේවලුයි මේ ශරීරයේ තියෙන දේවලුයි වෙනසක්. බාහිර පටවියයි අභ්‍යන්තර පටවියයි එකමයි. ආන් 100ක් උපදිනවා. ආනාපාන සීදාර මං කිව්වා වගේ 100ක් උපදිනවා. හරි. ධාතු මනසිකාරයේද ওই වගේ 100ක් උපදිනවා. ඊළඟට තවත් නොයේකුත් අපි කරගෙන යන දැන් පිළිකුල් භාවනාවේදී මේ මුළු ශරීරයම බලුකුණක් වගේ කියලා බලුකුණක් කියන එක දැක්කහම පිළිකුල් අදහසක් එන්නේ. ඒතර බලුකුණක් වගේ කියන එක නෙවෙයි. අන්නේ බලුකුණක් දැක්කහම ඇතිවෙන හැඟීම වගේ සිහියක් උපදිනවා. හරියට දැන් කේසා කියලා පිළිකුලෙන් මෙනෙහි කරපු කෙනෙකුට මේ තමන්ගේ ඔළුව උඩ දැන් මේ තියෙන කෙස් කලාපය මතක් වෙද්දි හරියට නිකන් අර කුරුල්ලෙක් වර්චස් පිටක් දැම්මොත් ඔලුව උඩට කොහමද? පිළිකුල් එකක්නේ. ආන් ඒ වගේ එකක් තමයි මේ ඔලුවේ තියෙන කියලා දැනීමක් ඒක. හැඟීමක්. ඒතර මුළු ශරීරයම පිළිකුල් කියලා හැඟීමක් උපදිනවා. ඔන්න ඔය විදිහට පින්නත් එක එක සිහිය උපදිනවනේ. හරි. දැන් එක එක එක එක භාවනා කරගෙන යන කෙනාට යම් කිසි ඉපදුනාද සිහියක් මොනවා හරි භාවනාවකින් වෙනදා නොතේරිච්ච දෙයක් තේරුණාද මොකද කරන්න ඕන? මෙතන භාවනා කරන ඇත්තෝ ඉන්නවනම් නැත්නම් මේ ශ්‍රවණය වෙන පැත්තක හරි භාවනා කරන ඇත්තෝ ඉන්නවනම් භාවනා කරපු අය ඉන්නවනම් හොඳටම දන්නවා ඉඳලාමත් මට ඒ වගේ සිහියවල් ඉපදිලා තියෙනවා. ඒ සිහිය ඉපදුනාට කාලයකදී මොකද වෙන්නේ? අර ඉපදිච්ච සිහිය නැති වෙනවා. ආය නැති වෙලා යනවා. ආය පරණ විදිහටම නටනවා දඟල දඟල ඉන්නවා. හරිද? එහෙනම් ඒකෙන් ලැබෙන ප්‍රයෝජනෙ ඉස්සරහට අරයන් අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පවත්වා ගැනීම කියන එකයි. අර කය ගැන හෝ වේදනා ගැන හෝ සිත ගැන හෝ සිතේ උපදින ධර්මතා ගැන ওই විදිහට සිහියක් උපදිනවා. යම් යම් සිහියක් ඉපදුනහම පින්වත්නි මොකද කරන්න ඕනේ? ආන්ගේ සිහියේ ඉපදෙන්න හේතු උනේ මගේ නිවැරදි මෙනෙහි කිරීමයි. නිවැරදි මෙනෙහි කිරීම හින්දා නිවැරදි සිහිය ඉපදුනා. දැන් මොකද කරන්න ඕනේ? ඒ සිහිය පවත්ව ගන්න ඕනේ. දැඩි අදහසක් ඇති කර ගන්න ඕනේ හැම කෙනෙක්ම. යම් කිසි සිහියක් ඉපදුනාද අන්න ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. යම් කිසි සිහියක් ඉපදුනාද අන්න ඒ සිහිය පවත්වා ගන්න කරන්න ඕනේ. එන්නේ එකට කියනවා සතිපට්ඨානය කියලා. හරිද? ඔන්නෝක පවත්වා නොගැනීම හේතුවෙන් තමයි අපිව පිරිහෙන්නේ. හරිද? පවත්වා ගැනීමෙන් මොකද වෙන්නේ කියන එක මම ඊයේ සාකච්ඡා කරා. පවත්වා ගත්තොත් වෙන්නේ ඒ කියන්නේ දැන් මට මොකක් හරි සිහියක් ඉපදුනා මේකේ මේක මෙන්න මේ වගේ එකක් කියලා ඒක පවත්වා ගන්න ඕනේ. ඒක පවත්වා ගත්තොත් මොකද වෙන්නේ? ඊට එහා ගිය නුවණක් උපදිනවා. ඊට එහා ගිය නුවණ. ඒ කියන්නේ ඊට වැඩි එහා අවබෝධයක් ඇති වෙනවා. ඊට වඩා ප්‍රබල අවබෝධයක් ඒ තැනත්තාට ඇති වෙනවා. ඊට වැඩිය ප්‍රබල අවබෝධයක් ඇති වුණාද අන්න ඒ කෙනා ඒ අවබෝධයත් එක්කත් ඇති වෙන සිහියක් උපදිනවනේ ඕන වෙලාවක. ආන් ඒ සිහියත් මොකද කරන්න ඕනේ? පවත්ව ගන්න ඕනේ. මේ විදිහට මේ විදිහට ඉදිරියට යන කෙනා සතර ගමඨහණෙන් එහෙම පෝෂණය වෙලා ඉදිරියට යන කෙනාට මෙන්න මේ නාම රූප પરම්පරාව වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නවා. හරි වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නකොට කියනවා නාම රූප පරිච්ඡේද ඥානෙ ඉපදුනා කියලා. ඒ කියන්නේ මම දැන් අර දැන් අපි මෙහෙම කියමුකෝ මම හැමදාම මතක් කරන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ අපි අපේ අපි කියන්නේ දත ක කියනවා කියලා. දත ඇත්තටම ක කියනවද දන්නේ නැහැ. දත් එක්කම හදන දත ඇත්තටම ක කියනවද දන්නේ නැහැ. දතේ කිසිම කොටසක් දන්නවද ක කියනවා කියලා. දැන් අපි හිතමු මෙහෙම අපේ දැන් මේ මේ මේ මේ කොහේ හරි කසනවා. හරිද? දැන් කසනවා රිදෙනවා අතක්. මේ අතක අතක් රිදෙනකොට හරිද? අපි දැන් මෙහෙම කසනවා. නැත්තම් මේ නේද පිරිමදිනවා. පිරිමදිනකොට කසනකොට මේ ඇඟිලිවත් මේ අතවත් දන්නවද කසනවා කැසෙනවා කියලා දන්නවද? නැහැ. නේද? එතකොට එතන ඇති වෙන වේදනාව මේකට අයිති එකක් නෙවෙයි. ඒක වෙනම එකක්. මේක වෙනම එකක්. නේද? හැබැයි දත ගලවලා දැම්මොත් වේදනාව නැහැ. ඒකින් අපි කියන දතේ තමයි වේදනාව කියලා. හැබැයි දතේ නෙවෙයි. දත නැතුව හැදෙන්නෙත් නැහැ. හැබැයි දතෙත් නෙමෙයි තියෙන්නේ. නේද? දතේ නම් දත දතේ කොයි කැලේද කියලා මම හොයනවා. දතේ කිසිම තැනක් දන්නේ නැහැ යාට රිදෙනවා කියලා. එතකොට මේ වේදනාව කියන්නේ වෙනම වැඩපිළිවෙලක්, දත කියන්නේ වෙනම වැඩපිළිවෙලක්. ඔන්න ඔය විදිහට හැම වෙලේම නාම රූප පරිච්ඡේද වෙලා දැයෙන ස්වභාවයට නාම රූප නාම પરම්පරාව එකක්, රූප પરම්පරාව එකක් කියලා අන්න ඒක පරිච්ඡේද වෙලා සිහියක් උපදිනවා. අම්මා කියන එක වෙනුවට නාම પરම්පරාවක්, රූප પરම්පරාවක් කියන සිහිය උපදිනවා. තමන් මේ වටපිට බලනකොට එතන තියෙන්නේ එක්තරා ගැලීමක් නාම රූප પરම්පරාවක් කියලා සිහිය උපදිනවා. වෙනවා. හරි. අන්න ඒ සිහිය එතකොට මොකද කරන්න ඕනේ? ඒ සිහිය උපදවා ගන්න හේතුනේ ඊට කලින් අපි ඇති කරගත්ත යම් කිසි සිහියක් පවත්වා ගන්නකොට ඊට එහා ගිය සිහියක් උපදිනවා. අසු භාවනා වඩන කෙනාට ඉස්සෙල්ලාම කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුරු ඒවා පිළිකුලයි කියලා සිහිය උපදිනවා. ඒක පවත්වා ගත්තොත් මොකද වෙන්නේ? මුළු ශරීරයම පිළිකුලයි කියලා ඊට වඩා වැඩි සිහියක් උපදිනවා. දැන් මුළු ශරීරයෙන් පිළිකුලයි කියනකොට අර කලින් තිබ්බ අවබෝධයක් තියෙනවද නැද්ද එතන? කෙස්ලොම් නියදත් ඒ ටිකක් තියෙනවා. ඊළඟට ඒක පවත්වා ගත්තොත් අනුන්ගේ ශරීරත් පිළිකුලයි කියලා සිහිය උපදිනවා. ඒකත් යම් කාලයක් පවත්වා ගත්තොත් දෙපාර්ශ්වයේම එක වගේ අය කට්ටිය. නේද? එහා පැත්ත මෙහා පැත්ත සමව දැනෙන සිහියක් උපදිනවා. ඉතින් ඒ විදිහට උපදින උපදින උපදින සිහිය පවත්වා ගත්තොත් තමයි ඊළඟ සිහියට යන්න පුළුවන්. අපේ හුඟාවක් අය මොකද වැඩේ? ලොකු උනන්දුවක් ඇතිලා දවසක් විතර එක දිගට භාවනා කරනවා කොහේ හරි ගිහිල්ලා. හොඳ සිහියකුත් උපදිනවා. ආය කවද්ද යන්නේ? අවුරුද්දකින් විතර නේද? ඒ උපදිච්ච සිහිය පවත්වා ගන්න අපි මොකද කරන්න ඕනේ? එක දිගට කොහෙට හරි ගිහලා භාවනා කරා කියන්නකො. සිහිය ඉපදුනා නම් ඒ සිහිය පවත්වා ගන්න මොකද කරන්න ඕනේ? අඩුම ගානේ ලෞකික ජීවිතේ කටයුතු කරන ගමන් Taman දවසකට දෙවතාවක්වත් තුන්වතාවක්වත් අරක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අර සිහිය පවත්වා ගන්න ඕනේ. ඒ සිහිය පවත්වා ගන්නකොට අපිටම තේරෙනවා මෙන්න ඊට වැඩිය එහාට ගිය නුවණක් සිහියක් ඉපදෙනවා කියලා. පින්නන්නේ ඔන්න ඔය විදිහට නාම රූප පරිච්ඡේදය Tamanට දැනෙන මෙතන තියෙන්නේ එකිනෙකට එකක් වෙනස් නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා Tamanට අවබෝධ වෙනවා. අවබෝධ වෙනවා කියලා කියන්නේ නුවණක් උපදින්නේ. මෙයා තව ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ? සිත් වේලිය වෙනම එකක්, කය වෙනම එකක්, සිත් වේලිය වෙනම එකක්, කය වෙනම එකක් කියලා Tamanට හැම වෙලේම වෙන් වෙලා දැනෙන විදිහට මේක සකස් කරගත්තද ඒ සිහිය පවත්වන්න ඕනේ. එතකොට අම්මා මතක් වෙනකොටත් එහෙමයි. නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා. තාත්තා මතක් වෙනකොටත් එහෙමයි. නේද? එන්න ඒ ගානට විදර්ශනා වර්ධනය කරගන්න ඕනේ. ඊට පස්සේ පින්නන්දි මේක දිහා මම ඔයිට කලින් කිව්වා මේවා ගවේෂණය වෙන්නේ කොහොමද කියලා. හරිද? මම ගොඩාක් ඒ පිළිබඳව විස්තර කරා ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. තමන්ගේ මේ ගැලීම් දෙස තමන්ගේ මනසින් අධ්‍යයනය කරොත් විතරයි මේවා තේරෙන්නේ මෙහෙම මේ නාම රූප දෙකක් වෙන් වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ. ඒක නිකං හිතකින් බෑ කොහොමද දැන් ඇහෙන් යමක් දැක්කොත් දැන් දුම්හිඳ කියන්නේ ගැලීමක්. දුම්හිඳ කියන්නේ ගලාගෙන යන එකක්. එතකොට දුම්හිඳ ගලාගෙන යන එක දිහා අපි බලාගෙන ඉන්නකොට අපි දන්නවද නැද්ද මේ වෙනකොටත් පායනකොට ඕකේ වතුර වේගය අඩු වෙනවා කියලා. දැන් හයි දුම්හිඳ බලන්න අපි ගියා. අයියේ වහිනවා. දැන් අපි මොකද කියන්නේ? අපි කියනවා තව ටිකකින් මේ ඇල්ලේ වතුර වැඩි වෙනවා කියලා. අයියේ අපි දන්නේ කොහොමද? ආන් ඒ ගලන ධාරාවේ හැටි අහවල් දේ වැඩි වුණොත් වැඩි වෙනවා, අහවල් දේ අඩු වුණොත් අඩු වෙනවා කියලා අපි දන්නවා. නේද? ඒ වගේ මේ අපෙත් තියෙනවා ගඟක් ගලනවා වගේ එක දිගට ගලන රූප ධාරාවක්. කය. එක දිගට ඒකත් එක්ක නැවත නැවත නැවත සකස් වෙලා නැති වෙලා යන වේදනා වගේ. සංඥා වගේ, සංකාර වගේ, විඥාන වගේ. නේද? ඒවා එක දිගට එක දිගට හැදි හැදි හැදි හැදි එන જાතියක් අපේ ශරීරය ආශ්‍රය කරගෙන. අන්න ඒ දේවල් පිළිබඳව අපේ මනසින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඇහෙන් දුම් හිඳ ඇල්ල දැකලා තේරුම් ගත්තා වගේ ඇහෙන් ගිනි දැල්ලක් දැකලා ඒක අඩු කරන හැටි වැඩි කරන හැටි මම තේරුම් අරගෙනද නැද්ද? අන්න ඒ වගේ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වේදනා ධාරාව හෝ සංඥා ධාරාව හෝ විඥාන ධාරාව හෝ මොකක් හරි එකක් අපේ හිතට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට තමයි කලින් දේවල් ටික ඔක්කොම කරේ. අර සිහිය ඉපදිලා මොකද වෙන්නේ? නාම රූප දෙක පරිච්ඡේද වෙන තත්වයකට ආවට පස්සේ ඒ වෙන් වෙච්ච නාම කොටස හෝ රූප කොටසක් පිළිබඳව Tamanට දැනෙච්ච නාම කොටසක් හෝ රූප කොටසක් පිළිබඳව Tamanගේ හිතෙන් අවධානය යොමු කරගෙන ඒක ගවේෂණය කරන්න ඕනේ. නාම කොටස මෙන්න ඊර්ෂියාව නම් මගේ වැඩි වුණා මේක වැඩි වෙන්න හේතුව මේකයි මෙන්න ක්‍රෝධය වැඩි වෙනවා වැඩි වෙන්න හේතුව මේකයි ඔන්න ওই විදිහට නාම කොටසේ ගවේෂණය කරපුවාම Tamanට යමක් අඩු වැඩි වෙනවා හොයාගන්න පුළුවන් බෑ ඒක ගවේෂණය කරන්න ඕන කොහෙන්ද Tamanගෙම ඒකාග්‍ර මනසින් නැත්තම් ඒක කරන්න බෑ හරි රූප කොටසත් ගවේෂණය කරන්න ඕනේ. මෙහෙම ගවේෂණය කරන කෙනාට පින්නවත් නේ අර දැන් දැන් මේ සිහිය තියාගෙන ඉන්නේ නාම රූප දෙක වෙන් වෙච්ච සිහිය තියාගෙන ඉන්නේ. අන්න ඒ කෙනාට ආය සිහියක් උපදිනවා මොකක්ද මේ නාම රූප දෙක මෙන්න මේ හේතු හින්දා වැඩි වෙනවා මෙන්න මේ හේතු හින්දා අඩු වෙනවා මේ හේතු හින්දා වැඩි වෙනවා මේ හේතු හින්දා අඩු වෙනවා කියලා තමන්ට සිහියක් උපදිනවා ඒකත් එක්ක හරියට නිකන් ඇහෙන් යම්කිසි ධාරාවක් දිහා බලාගෙන ඉන්නවා වාගේ මේකේ හේතු සහගතව මෙන්න කාමච්ඡන්දේ වැඩි වෙන්නේ මෙහෙමයි ව්‍යාපාදේ වැඩි වෙන්නේ මෙහෙමයි මෙන්න අඩු වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි නැති වෙච්ච එක නැවත නූපදින தත්වෙටපත් වෙන්නේ මෙහෙමයි ඔක්කොම දැනගන්නවා දැන් දන්නවද දන්නේ නේද? අපිට තරහක් එහෙම එනකොට තරහ අඩු කරගන්න එහෙම දන්නවද? ඊර්ෂ්‍යාවක් එනකොට ඒක අඩු කරගන්න විදිය දන්නවද? ක්‍රෝධයක්, වෛරයක්, මාන්නයක්, රාගයක් එනකොට ඒවායින් පීඩිතව ඒ පැත්තටම හිත අරගෙන යන්නේ නැතුව ඒවා තමන්ගේ අතුලාන්තයෙන් අඩු කරගන්න දන්නවද? නේද? එහෙනම් මම මොකුත් දන්නේ? මම මං ගැන මොකුත් දන්නේ නැහැ. මම මං ගැන මොකුත් දන්නේ නැහැ. මට තරහ ගියාම අඩු කරගන්න මං දන්නේ කොහොමද? හම් වෙනකන් තමයි ඉන්නේ නේද? මම මේ ඉන්නේ. <laughs> ඒවයි කියන්නේ හම් වෙනකන් තමයි ඉන්නේ. හම්බුණ දෙන්කෝ නේද? එතකන් මට නිවනක් නැහැ කියනවා. ඒ කියන්නේ ඒක අඩු කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? මං දන්න. මං දන්න ක්‍රමේ නම් බයින එකයි නේද? මම දන්න ක්‍රමේ නම් බයින එක තමයි තරහ අඩු කරගන්න තියෙන එකම ක්‍රමය. ඉතින් එහෙම නැතුව තමන්ගේ ඇතුලේ තමන්ගේ හිතෙන් උපදින තරහ අඩු කරගන්න විදිහ විදිහක් තියෙනවා කියලා දැනෙන්න ඕනේ තමන්ට. ඒක පටිච්චසම්පන්න ස්වභාවයෙන් හටගත්ත දෙයක්. හේතු හින්දා හටගත්ත දෙයක්. හේතු නැති වුණොත් නැති වෙනවා. එහෙනම් සතිපට්ඨානය පටිච්චසම්පන්නව තේරෙන්න ඕනේ. හරිද? සතිපට්ඨානයට අනුව මේ කෙරෙන කටයුත්ත පටිච්චසම්පන්නව තේරෙන්න ඕනේ පින්නත් මේ අපිට මේක මෙන්න මේ හේතු අනුව හේතු අනුව සකස් වෙච්ච දෙයක් කියලා අපිට තේරෙන්න ඕනේ. හරිද? අන්න එහෙම තේරුනොත් තමයි Tamanට මේක හදාගන්න පුළුවන් වෙන්නේ. නාම රූප પરම්පරාව මෙන්න මේ හේතු අනුව සකස් වෙනවාය මේවා නැති වුණොත් නැති වෙනවාය කියලා දැනුණද ඒ තැනත්තාට භාවනාව පිළිබඳව ලොකු අවබෝධයක් ඇති වෙනවා. හරි? ඇයි මම එහෙම කියන්නේ? සිතක ඇති වෙන චේතනාව නැත්තම් හැඟීම ප්‍රබල වෙන්නේ ඒ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ හැඟීමෙන් මෙනෙහි කිරීමෙන්. ඔව්ද නැද්ද? නේද? අන්න එතකොට ඒ හැඟීමෙන් මෙනෙහි කිරීමෙන් තමයි මේක ප්‍රබල වෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? අවශ්‍ය හැඟීමක් හදාගන්න මොකද කරන්න ඕන? ඒ හැඟීමෙන් මෙනෙහි කරනවා. අඩු කරගන්න මොකද කරන්න ඕන? හොඳටම තරහ ගිලා මට තරහ වැඩි කරගන්න ඕනලා කාගෙත් එක්ක හරි. මොකද කරන්න ඕන? එයාගේ වැරදි මෙනෙහි කරනවා. නේද? මට අඩු කරගන්න ඕනේ. අඩු කරන්න මම මොකද කරන්න ඕන? අමාරුවෙන් හරි එයා කරපු හොඳ මෙනෙහි කරනවා. හරිද? මේ දන්නවනම් එහෙම ගොඩක් ප්‍රශ්න ඉඳ ගන්නවා. හුඟා ගොඩාක් වෙලාවට අනිත් අය ගැන කලකිරීම වෙනවද නැද්ද? ගෙවල් වල ඉන්න අය ගැන, ස්වාමිවරු, භාර්යාවරු මේ අය ගැන හරියට කලකිරීමෙන් ඉන්න හුඟක් අය. ඇයි එයා මෙනෙහි කරලා තියෙන්නේ මොනවද? හුඟක් වෙලාවට ගෙදර ඉන්න අයගේ හොඳමද මෙනෙහි කරන්නේ නරකමද මෙනෙහි කරන්නේ? <laughs> අරක්කු ටිකක් බොන්නේ නැහැ, සිගරට් එකක් බොන්නේ නැහැ, කාටවත් කරදරයක් කරන්නේ නැහැ, මොකුත් නැහැ. පොඩි නරකක් දෙකක් තියෙනවනම් මොකද කරන්නේ? ඕකම මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා ඕන් ගෙදර ඉන්න අය අරයාගේ වැරදිමයි කියන්නේ. නඩ රස්තිය අදු යන්නෙත් නෑ කාත් එක්කවත් එක එක ඒවා කතා කරන්න යන්නෙත් නෑ. නමුත් ගෙදර ඉන්න බිරිඳා ගැනත් එහෙම තමයි. නේද? වෙන දේවල් ගැන හරියට පොඩි පොඩි අඩුපාඩු අරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර අපි හරියට දුක් විඳිනවා පින්නන්න. හරි හැම කෙනෙක්ගේම හොඳ දේවලුත් තියෙනවද නැද්ද? නරක දේවල් අපි හදාගන්න උපදෙස් දෙන්න ගමන් අපි හොඳ දේවල් මෙනෙහි කරොත් එයාගේ එයා ගැන අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් දෙයිද? එහෙනම් අපි උත්සාහ කරන්න ඕනද නැද්ද කෙනෙක්ගේ හොඳ දේවල් මෙනෙහි කරන්න හැම වෙලේම? ඒක අපිට ලොකු ලාභයක්ද නැද්ද? නරක දේවල් දැනගෙන වාසය කරනවා ඒ වෙනාට හොඳ දේවල් හොඳ හැඟීම තියාගෙන. නරක දැනගෙන දැවෙන්නේ පිච්චෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ වගේ මෙනෙහි කිරීමේ හිතේ ඇතිවන සිතුවිලි වල බලය වේගය ඇති වෙන්නේ මෙනෙහි කිරීමෙන්. හරි? ඒ වගේම අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය යම් යම් සිතුවිලි වර්තමානයේ නැවත නැවත ඒවා හේතු වෙලා එකතු වෙලා පරණ සිතුවිලි හේතු වෙලා එකතු වෙලා නැවත නැවත හැදෙන බව පටිච්චසමුප්පන්නව තේරුම් ගන්න ඕනේ. ඒක කරන්නේ කරවන්නේ නෑ. හේතු වෙලා සකස් වෙනවා කියන එක. දැන් බලන්න අපි මෙහෙම හිතමු. මොන පරණ උදාහරණයකට නම් මම ආයෙසරය. Tamange හිත ගැන පොඩ්ඩක් හිතන්න. දැන් ඔන්න උදේම මම බොහෝම සාන්තව මගේ කාර්යාලයට යනවා. යනකොට කවුරු හරි කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා දකිනවා. මොකද වෙන්නේ? ඔන්න පොඩ්ඩක් වැඩි වෙනවා. නේද? පොඩි නිකන් කසනවා වගේ පොඩ්ඩක් එනවා. එයා දිගටම දිගටම දිගටම ඒ නුරුස්සන වැඩේ කරනවා. එතකොට මොකද වෙන්නේ? එන්නෙන් එන්නෙන් අරක වැඩි වෙනවා මගේ. දැන් එයා ගැන මට ඇවිල්ලා කවුරු හරි කේලමක් කියලා යනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර නුරුස්සන වැඩේ කරනවා දැක්ක එකයි කේලම් කියපු එකයි දෙකම හේතු වෙලා එකතු වෙලා ආර්ථික වැඩි ලොකු තරහක් එනවද නැද්ද? හා. දැන් ඊළඟට මට එයා බයිනවා. දැන් මොකද වෙන්නේ? අර තුනම එකතු වෙලා අයිට වැඩිය ලොකු හැඟීමක් උපදිනවා නේද ඊට පස්සේ ඒ බැන්න හින්දා ඊළඟට මොකද වෙන්නේ එයා ඇවිල්ලා මගෙන් අඬලා වැඳලා සමාව ගන්නවා දැන් මොකද වෙන්නේ දුකක් උපදිනවා අනේ පව් වැන්දනේ ඇඬුවනේ කියලා ඔන්න දැන් ඔන්න ඒ වැන්ද වෙලාවේ ඇඬුව වෙලාවේ කොටස් ටික හේතු වුණොත් මට එන්නේ දුකක් නේද? හැබැයි වෙලාවකට මොකද වෙන්නේ? එහෙම ඉන්නකොට නිකන් අනුකම්පාවෙන් වගේ ඉන්නකොට ඕන්න එක පාට මතක් වෙනවා. වැන්දට ඇඬුවට මට අර කියපු ඒවා ඒවා මතක් වෙනකොට මොකද වෙන්නේ? ආ මේ ණය තරහ යනවා. මේ වැන්දේව ඇඬුවේවා වැඩියෙන් මතක් වුණොත් හොඳ අදහසක් එනවා. ඒවා අඩුවෙන් මතක් වෙලා අරවා වැඩි වුණොත් තරහ යනවා. මේවා ගොඩක් වැඩි වුණොත් හොඳටම තරහ යනවා. එතකොට පරණ දේවල් හේතු වෙලා අර බලන්න එකතු වෙන හැටි එකතු වෙලා හේතු වෙන එකතු වෙන එකතු වෙලා ගොඩ ගැහෙන හැටි මේක. Taman tamanගේ මනසින් දන්නවා. හරි. කොයි වෙලාවෙ හරි පින්නත් මේ මේ අත්තන්ට තරහක් ගිය වෙලාවක හිතිලා තියනවාද මේක මගේ පැත්තෙන්ම අඩු කරන්න පුළුවන් කියලා. වෙන කෙනෙක්ගේ නොමනා ක්‍රියාවක් දැකලා තරහා ගිය වෙලාවක හිතලා තියෙනවද මේක මගේ වැරද්ද කියලා. ඇත්තම මේ කාගේ වැරද්දද? තරහා ගිය එක මට හදාගන්න තිබුණා. අන්න ඒක මම හදාගෙන නැහැ. හරි. එහෙනම් අන්න ඒ වගේ මේ නාම પરම්පරාව රූප પરම්පරාවෙහි තියෙන ඇතිවීම නැතිවීම Tamanට හොඳට දැනෙනවා වගේම නාම රූප પરම්පරාව වෙන් වෙලා දැන්න ස්වභාවය දැනනා වගේම ටික කාලයකින්ම මොකද වෙන්නේ ඒකෙහි හේතු සහගතව දැනෙන ගතිය මේ මේක ඇති වෙන්නේ මේක හිඳයි මේක ඇති වෙන්නේ මේක හිඳයි මේක ඇති වෙන්නේ මේක හිඳයි මේක ඇති වෙන්නේ මේක හිඳයි කියලා එතන සිද්ධ වෙන සිද්ධියට අදාළ හේතු තමන්ට වැටහෙන ගතියට සිහි උපදිනවා එතකොට කියනවා පච්ච පරිග්‍රහ ඥානය උපදිනවා කියලා තමන්ට හැම වෙලේම කෙනෙක් බැන්නොත් ආන් ඒ බැන්න එකට ඉතින් ඉතා ප්‍රායෝගිකව මේක බලන්න ඕනේ. ඒ தත්ත්වයට අපේ සිහිය ඉපදුනා ඒක පවත් ගන්නවා කියන්නේ මොකද්ද? කෙනෙක් බැන්නොත් හේතුව මතක් වෙන්න ඕනේ. හැම වෙලේම හේතුවම මතක් වෙන ස්වභාවය කෙනෙක් ආදරෙන් කතා කරත් හේතුව මතක් වෙන්න ඕනේ. අයියෝ ඒ හේතු ටික තියෙනකම් විතරයි ඔහොම කතා කරන්නේ නේද? හේතු ටික තියෙනකම් විතරයි ඕක නැති වුණාද ඔක්කොම ඉවරයි කියලා තමයි දැනෙන්න ඕනේ. ඒ වගේ හැම නිමේෂයකම හැම දෙයකම හේතු තේරෙන ස්වභාවයකට අපේ මනසපත් වෙන්න ඕනේ. නාම රූප પરම්පරාව පිළිබඳව හේතු දන්නා වූ ස්වභාවය. ඒකට ඒ හේතු හොයාගත යුත්තේ කොහෙන්ද? අපි දන්න දැනුමෙන්. ඒ හේතු වලට කියන නම් ආදිය කොහෙන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින්ම මේ නම් ආදියත් හොයාගෙන ඒ මේවා වැඩි වුණොත් මේවා වැඩි වෙනවා මේවා අඩු වුණොත් මේවා වැඩි වෙනවා මේවා මිශ්‍ර වුණොත් මෙහෙම වෙනවා කියලා Tamanට තමන්ගේ තුල තියෙන වැඩපිළිවෙල පිළිබඳව හැම වෙලෙම ප්‍රත්‍ය නැත්නම් මේකට හේතු වෙන දේ මේකට කියනවා පච්චය පරිග්‍රහ කියලා. අර නාම රූප પરම්පරාවේ රූප ඇති වෙන්න නැවත නැවත ඇති වෙන්න හේතුවත් නාම කොටස ඇති වෙන්නත් හේතුව තමන්ගේ තුලින් තේරුම් ගන්න ඕනේ. එන් දන්න ධර්මයක් එකතු කරගෙන. ඒකට කියනවා සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියලා. හරි. සම්මයක් ප්‍රඥාවෙන් දකින්නවා කියලා හේතුත් එක්ක හේතුත් එක්ක දැනන ගතියකට එන්න ඕනේ හැම වෙලේම හරියට මේ දැන් ගින්දර අඩු වෙලා තියෙනවා නම් අපි හේතු දකින්නවනේ. ඒක තේරුම් ගන්නකො. අද එතකොට හොයාගත්තයි. ගින්දර අඩු වෙලා නම් අපි කාට හරි කියනවා ගින්දර වැඩි කරන්න කියලා. එයා අහනවා කොහොමද වැඩි කරන්නේ? මම දන්නේ නැහැ ගින්දර වැඩි කරන්නේ. ගින්දර වැඩි කරනවද ගින්දර වැඩි වෙනවද? ගින්දර වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? දර දාන්න ඕනේ. නැත්තම් වැඩි වෙන්නේ නැහැ. අලු අයින් කරන්න ඕනේ. නැත්තම් වැඩි වෙන්නේ නැහැ. අර පිමිනකොටත් වෙන්නේ වටේ පිටේ තියෙන අලු අයින් වෙනවා. අන්න ඒ විදිහට අවශ්‍ය කරන දේවල් ටික ඒකරාශී කරගත්ත අවශ්‍ය කරන දේවල් ටික හේතු වුණොත් ඵලය හැදෙන බව Tamanට දැනෙන්න ඕනේ. හැම දෙයකම. ඉතින් ඒ හැම දෙයකම දැනෙනවා නම් මට මගේ ජීවිතය පිළිබඳව විශාල අදහසක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. අනුන්ගේ සහ Tamanගේ වශයෙන් ලොකු වෙනසක්, ලොකු මානසික වෙනසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒකත් එක්ක ලොකු සිහියවල් වගේක් උපදිනවා. ඇයි? ඒකත් එක්ක හොඳට තේරෙනවා මට තරහ යන්න හේතු මොනවද කියලා මට තේරෙනකොටම අනුන්ටත් ඒ ටිකමයි කියලා තේරෙනවා. මට ආදරය ඇති වෙන්න හේතු මොනවද කියලා තමන්ට තේරෙනකොටම අනිත් අයටත් ඒ වගේමයි කියලා තේරෙනවා. අනිත් අයටත් ඒ වගේමයි කියලා. එතකොට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ ඇති කරගන්න නැති කරගන්න අඩු කරගන්න කාමච්ඡන්ද ආදිය ව්‍යාපාද ආදිය හැම එකක්ම ඒ හැම එකක්ම ඇතිවීම නැතිවීමත් එක්ක හේතු සහගත බව Tamanට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හේතු සහගතව සකස් කියන එක අන් අයගේ ජීවිත දිහා බලලා Tamanට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හේතු සහගතව සකස් වෙනවා කියන එක අන් අයගේ ජීවිත දිහා බලලත් අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විදිහට පච්චේ පරිග්‍රහ කියන තැනටපත් වුනහම එතකොට දැන් දැනෙන්න පටන් ගන්නවා ගොඩක් දේවල් මේවා නිකන් මේ මම ඊයේ පෙරේදා කිව්වා මැෂින් වගේ කියලා. ඊයේ පෙරේදා මම කිව්වේ ලෝකේ මැෂින් වගේ. ඇයි? මෙන්න මේ හේතු හින්දා මේ ඵලය සිද්ධ වෙනවා. ඒක නවත්තන්න අපිට පුළුවන්කම ඇත්තේ නැහැ. හේතු ටික එකතු වුණොත් ඵලය සිද්ධ වෙනවාමයි. ඒක නවත්තන්න පුළුවන්කමක් අපිට ඇත්තේ නැහැ. ඔය විදිහට Tamanට දැනෙච්ච මේ හේතු ටික පින්නත් පින්වත්නි හේතුයි ඵලය හේතුඵල හේතුඵල හේතුඵල නාම රූප වශයෙන් වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම දැන්න කෙනාට මේක බොහෝ දුරක් විහිදවන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ මේ කෙටියෙන් මේවා මතක් කරන්නේ විහිදවන්න කියලා කියන්නේ විශාල පරාසයකට මෙනෙහි කරලා බලන්න පුළුවන්කම. දැන් මේ මුළු ලෝකෙම මොන දැන් හේතුඵල ධහමකට අනුව මෙනෙහි කරපු කෙනා මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු තමන්ගේ හිතවල ඇතිවෙන නොයේකුත් හැඟීම් නේද? හේතු නිසා උපදින හැඟීම් දරා ගන්න බැරුව මොකද වෙන්නේ? හිස් ලූලුව අත දුවනවා වාගේ දැන මුළු ලෝකෙම අරමුණු කරලා අර බලන්න පුළුවන්කමක් යම් කිසි දුරක් අරමුණු කරලා තමන්ට මේ හැම තැනකම මේ එකම ලක්ෂණය තියෙන බව තේරුම් අරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේක ඉස්සරහට කරගෙන යද්දී. ඉතින් එහෙම තේරුම් ගත්තාම ලොකු නිදහසක් වෙලා තියෙන ජීවිතේ. තාම මේ මාර්ගඵල தත්වයකට ඇවිල්ලා නෙවෙයි නමුත් ලොකු ලොකු නිදහසක් ඇති වෙලා තියෙන්නේ. එහෙම මේ අර තමන්ට මේක තේරුණාම මේ මේක එක්තරා කාගේවත් මෙහෙයවීමක් නැතුව ඇතුළෙන්ම සිද්ධ වෙන වැඩ පිළිවෙලක් කියලා තේරුම් ගත්තාම. ඉතින් එතකොට ලොකු නිදහසක් තියෙනවා එහා පැත්ත ගැන තරහක් වෛරයක් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැති දත්තට යනවා. නමුත් අන්න ඒ උපදින සිහියවල් ඔක්කොම මොකද කරන්න ඕන? පවත් ගන්න ඕන. හරි. ආන් එහෙම පවත්ගත්ත කෙනාට ඊළඟට එන්නේ උදයව්‍ය ඥානය. ඒක පිළිබඳ අපි හෙට දවසේ මේවා ඉතාලම කෙටියෙන් මම මේ මතක් කරන්නේ තව බොහෝ විස්තර තියෙනවා. හෙට දවසේ අපි උදයව්‍ය ඥානයේ ඉඳලා ඒ කොටස ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැමෝම තමන්ගේ බාහුවලය යොදලා හරියම්ප කරගත්ත ධනෙ වේවහයදන් කරලා අපිටත් අන් අයටත් දෙපාර්ශ්වයටම යහපතක් වෙන්න ඕනේ කියලා කටයුතු කරපු මේ පින්වත් ඇත්තන්ට තමන්ගේ ජීවිතයට ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති